නැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නැත්නම් වැඩමුළුවේ දෙවෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම කර ධර්ම සාකච්ඡාවට පෙළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ මම අද ඊයේ වගේ හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපි ඊයේ විදිහටමයි යන්නේ ලිඛිත ප්‍රශ්න වලින් අපි සභාවාරය ආරම්භ කරමු ඊට පස්සේ ඊට පාසුකම් ලැබෙන විදිහට වෙන සභාවට ඉදිරිපත් වෙන තියෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා අපි ඒකට සාදර වෙමු අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට නම කොහොමද කියන්නේ අවසරයි ස්වාමින් වහන්සේ ඔක්කොම ප්‍රශ්න 13ක් ලැබිලා තියෙනවා කමටහන් ප්‍රශ්න 12කුයි අනිත් ප්‍රශ්න එකකුයි ගරු ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවේදී ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ආස්වාස හා ප්‍රස්වාස වැල්ල දෙස බලා සිටින විට උඩුතොලෙහි වදිනවා දැනේ. සුසුම් රැල්ල මෙනෙහි කරමින් සිටින විට විනාඩි 10ක් පමණ ගත වෙද්දී නිදිමත ස්වභාවයක් දැනේ. බාහිර ශබ්දයකින් නැවත අවදි වේ. පසුව පර්යංක භාවනාවෙන් නිදී සක්මන් භාවනාවට පැමිණෙමි. ටික වේලාවක් සක්මන් භාවනාව සිදු කරන විට වරහන් ඇතුලේ ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් නොයෙකුත් සිතිවිලි වරින් වර මනසට එයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්දයි ඊටා ගෞරවයෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔව් ඒ විදිහට සක්මනේදී කොච්චර හිතවිලි ආවත් තමයි සක්මන් කරන බව දැනගන්න පුළුවන් නම් හිතවිලි ගැන හිත කරදර ගන්න නැතුව බලන්න පුළුවන් තරම් හිතවිලි අල්ලපනල්ල හිතවිලි අතරමැද කොච්චරක් දුරට Tamanට ඒ අවිධිමින් ඉන්න බව මම දැන් ඉඳගෙන නෙවෙයි අවිධිමින් ඉන්න බව දැනගන්න පුළුවන් නම් හිතවිලි නැතුව සක්මන් කරනකොට සක්මන දැනගන්නට වඩා වටිනකමක් තියෙනවා හිතවිලි කරදර තියෙද්දි මම සක්මන් කරන බව දැනගන්නවා කිය. අන්නේ ඒ හැකි සංඥාව ඇවිල්ලා සක්මන් කරනකොට තමයි සක්මනේ වම දකුණ වශයෙන් ඔසවනවා තබන වශයෙන් ඔසවනවා යවනවා තබන වශයෙන් විතර දැනගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා ඕක තමයි ක්‍රමේ නමුත් මේ බාධාවක් ආවමනේ හිත වට ගන්න නැතුව ඒසියෙදි ධිකර සතිය පාත්‍රගෙන යන්න පුළුවන්ද කියලා බලන්න සක්මනේ වේවා පරියන්ක වේවා ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි ආනාපාන භාවනාව අරමුණු කරගෙන භාවනාව පටන්ගෙන ඊටාම සුළු වේලාවක් ඇතුළතදී සිත විසිරී යන බව මට දැනෙනවා. මෙසේ වන්නේ කුමන හේතුවක් නිසාදයි කියා වටහා දෙන්න. වටහා දෙන්න කියා කාරුණික ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ඔය හිත විසිරී යන්න ඉස්සෙල්ලා කරන ටික මෙන්න මේ මම මම භාවනා කරන්න කියලා කියනවනම් මට පුළුවන් වෙයි ඒකෙන් ඉඟියක් අරගන්න එළිය පෙකන කැමැතිද? මේ හිත විසිරියන්නේ ඉස්සලා තමයි භාවනාවට පෙළඹෙන්නේ මෙහෙමයි, එළඹෙන්නේ මෙහෙමයි කියන එක විස්තර කරන්න. එතකොට නම් කොනක් අල්ලන්න පුළුවන් වෙයි. කැමැතිද මේ ප්‍රශ්න දීපේකන අත උසන්? දෙන්න මයික් එක ගන්න දෙන්න. කයිතෙන් දරන් දෙන්න වයසයි. ගන්න පුළුවන් වයරෙක් ගන්න පුළුවන්. තව ගන්න පුළුවන්. තව ගන්න පුළුවන්. හොඳයි. සර්තර ස්වාමීන් වහන්සේ භාවනාවට සූදානම් වුණාට පස්සේ මට මොකද්ද සූදානම් වෙනවා කියලා කරන්නේ? භාවනාවට සූදානම් වෙනවා කියලා කොහොමද කරන්නේ විශේෂයක් කියන්නේ? ආනාපාන සති භාවනාව මෙනෙහි කිරීමට සූදානම් වෙනවා. ඒ ඒකම වගේ මේ මම භාවනාවට භාවනාව කෙරෙහි සුසුම් ගන්න අවස්ථාව ගැන මෙනෙහි කරනවා ඒ මෙනෙහි කරලා විනාඩි දෙකක් තුනක් විතර වගේ ඒ මේ ස්ථානයේ මට ඉන්න පුළුවන් ඉන්න මොකද ඒ ස්ථානය කියන්නේ කොතනද ඉන්න පුළුවන් ඒ භාවනාවට මේ එකතු වෙලා ඉන්න පුළුවන් හරි ඒ කියන්නේ එතකොට හිත පවතින සමන් ඉඳගෙන ඉන්න බව දැනගෙන දෙව නැත්තම් නාසිකාග්‍රේද මොකේද හිත ඔය නාසිකාග්‍රේ මේ සුසුම් රැල්ල දිහා බලාගෙන ඉන්න පුළුවන් විනාඩි දෙකක් තුනක් විතර අනේ විනාඩි දෙක ඇතුළත උස්ම රැල්ල දිහා බලනකොට පේන්නේ මොනවද කියලා කියන්නේ සුලන් රැල්ල ගැන මෙනෙහි කරනවා විතරයි වෙන මුකුත් මට පේන්නේ සුලන් රැල්ල ගැන විතරක් මෙනෙහි කරන වෙලාවේදී පෙනෙන්නේ මොනවද වැටෙන්නේ මොනවද දැනෙන්නේ මොනවද එහෙම නැත්නම් ඒ වෙලාවේ හිත පිට ගිල්ල නැහැ කියලා දන්නේ කොහොමද ඒ එකම වගේ නෑ නෑ නෑ ඒ එකම බෑ මන්ට ඕන ගන්නේ ඊට ඉස්සෙල්ලා සුලන් රැල්ලට හිත පිට ගියා හිත පිට ගිහිල්ලා නැහැ මම විනාඩි දෙකක් මේ ඉඳගෙන විනාඩි දෙක ඇතුළත හුලන් රැල්ලට හිත ගියා හිත පිට ගියේ නැහැ කියලා දන්නේ කොහොමද මොකෙන්ද ඒක සහතික කරගන්නේ? මොකෙන්ද වටහාගන්නේ? ඒ ඒකම වගේ මට වෙනත් අදහස් අරමුණු වෙන බව දෙනවා. එතෙන් තව නඩුව ගිහිල්ලා නැහැ. අපි ඊට ඉස්සර ටික මේ කතා කරන්නේ. හිත පිට යන්නේ ඉස්සරලා මගේ හිත හිත පිට ගිහිල්ලා නැහැ. මගේ දැන් හිත තියෙන්නේ ආනාපාන. නැත්නම් මගේ හිත තියෙන්නේ හුස්ම රැල්ල කියලා දන්නේ කොහොමද? භාවනාවට යොමු වෙන නිසා මට තේරෙනවා වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඒක ඒක සපේලා කියනවා නම් අනිත් දවසේ toy විදිහටම වාඩි වෙන්න මම දැන් වාඩි වෙලා ඉන්නේ. එතෙන් මගේ හිතේ තියෙන හුස්මේ මගේ හිත පිට ගිහිල්ලා නැහැ කියලා මොකෙන්ද සාතික් කරන්නේ? මොකෙන්ද දැනගන්නේ? මොකෙන්ද වටහා ගන්න? මොකෙන්ද අත්විඳින්නේ කියන කාරණේ තමයි භාවනා ඒක නොකිය ඒකට උගුරට වඩා බෙහෙත් බීලා බෑ. අන්නේ විනාඩි දෙක ඇතුළත තමයි උත්තරේ තියෙන්නේ. හිත පිට ගියයි කියන්නකො ආයෙසටක් එනවනේ ගත්ත පුළුවන් වෙලාවක ආයෙත් අලුතෙන්ම පටන් ගත්ත කෙනෙක් වගේ දැන් ඉවදිච්ච කෙනෙක් වගේ ආයෙත් හිත දාන්න. දැම්මට පස්සේ බලන්න ආයෙසරයක් ඒ වගේ හුස්ම දැල්ලක් දෙකක් විනාඩියක් දෙකක් ඉන්න පුළුවන් නම් අන්නේ විනාඩි දෙක ඇතුළත මම දැන් පිට ගිහිල්ලා නැහැ. දැන් ඉන්නේ හුස්ම කියලා දැනගන්නේ කොහොමද? වටහා ගන්නෙ කොහොමද? උරගා බලන්නේ කොහොමද කියන එකයි දැනගන්න ඕනේ. කැමති දේ ටික විස්තර ටිකක් දෙන්න අපිට. නැත්නම් ආයශරය කළා හෙටත් ලියන්න. ලියලිවලා එතකොට මේ සක්මන් කරනකොට මේට වැඩි වෙනසක් තියෙනවද? සක්මන් කරනකොට මේට වඩා වෙනසක් දැනෙනවා. මේක කියන්න බෑනේ සක්මන් කරන එක පරියන්කට වැඩිය හොඳයි කියන්නේ ඇයි? එක තැන ඉන්නේ නැතුව අර සක්මන් භාවනාවත් එක්කම සිතයි මේ දැන් මම මේ කරනවා කියන අදහසින් කොහොමද දන්නේ? ඒක දන්නේ කොහොමද? දැන් හිත දැන් සක් පිට ගිහිල්ලා නැහැ. මගේ හිත දැන් සක්මනේ කියනවා කියලා දන්නේ කොහොමද? මොකෙන්ද මේ සබාවට හේතු ගන්නන්නේ? එතකොට මේ දැන් මම ඇවිදිනවා කියන අදහස මට වැටහෙන්නේ අදහස නෙවෙයි අදහස නෙවෙයි විඳින දේ අත්විඳින දේ දකින්න දේ අත් දකින්න දේ යොණ කරන්නේ. දැන් මෙහෙම ඉඳන්වත් මට ඇවිදිනවා කියලා හිතන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. ඇවිදිනකොට ඇවිදින බවයි තියෙන්නේ. පිට ගිහිල්ලා නැහැ. ඉඳගෙන නෙවෙයි. දැන් ඇවිදිනවා කියනකො මොකෙන්ද සහතික කරන්නේ? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකෙන්ද උරගා බලන්නේ? මොකෙන්ද සබාවට කියන්නේ? ඇවිදින බව දන්නේ කොහොමද? මම දැන් ඇවිදින බව මගේ සිතට දැනෙන නිසා මේ ඒ ගැන මෙන්න දැනෙන එක මොකෙන්ද දැනෙන්නේ ඉඳගෙන ඉන්න එකේ ඇවිදින දෙකේ වෙනස මොකද්ද දැනෙන්නේ ඇවිදින බව දැනෙනවා කොහොමද දැනෙන්නේ ඉඳගෙන ඉන්නවට වැඩිය මොකද්ද වෙනස මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කොහොමද දන්නේ ඇවිදීම කරේ මෙනෙහි කරමින් යන නිසා දැනෙනවා කියලා මට වෙන්නේ කිතුන්ද හරියයි කියලා කොහොමද දන්නේ මෙනේ කරපු විදිහට නම් හිත සක්මන්ට ආවා ඇවිදිනවා මොකෙන්ද දන්නේ පිටිකී නැහැ කියලා කොහොමද දන්නේ එතන තමයි ස්වාමීන් වහන්සේ මට ගැටලුවක් තියෙන්නේ මට ඊට වැඩි ගැටලුවක් තියෙනවා ඉතින් අපි මෙතෙන්ද ගෙනත් තියාගෙන සම්බන්ධහන් දීලා කණ්ඩ බොණ්ඩ දීලා ඔක්කොම කෙරුවට හිත හිත දැන් පිටිකී නැහැ සක්මනේ පිටිකී නැහැ පරියංග පිටිකී නැති වෙලාවේ මොනවද වැටෙන්නේ කියලා කියන කාරණාව කියන්න බැරි නම් ඒ කියන්නේ අංජනමත් හරි හනුමත් ඇවිල්ලා ඔක්කොම තියෙනවා. බලන මිනිහට කියන්න බැරි නෑ. අංජනම පේන මනුස්සයර කියන්න බෑ නෑ වේදම නොකරන්නේ. දැන් හනුම කොහටද යන්නේ කියලා කියනවනම් මොන්න වෙලා කීත හැකි බලාගෙන ගුරා කියයි ආ දැන් වැඩේ හරි කියලා. ඉතින් පේන කෙනාට ඒක කියන්න බැරි නම් වක්මන් කරන වෙලාවේදී සක්මන්ට වෙන දේ කියන්න බැරි නම් ඉතින් මට කොහොමදක්වත් මට නිකන් අඟහරු ලෝකේ ඉන්නවා වගේ. බලන්න මම ඇවිදිනවා නෙවෙයි ඉඳගෙන ඉඳගෙන ඇවිදි ළමේදක වෙන් කළා දැනගන්නේ කොහොමද කියලා. ඒක දැනෙන එක. වැටහෙන එක තමයි මට කියන්නේ. හිතන එක නෙවෙයි. දැන් ඔහොම ඉඳගෙන ඉන්නකොට දන්නවද දැන් ඉඳ හිටගෙන නෙවෙයි කියලා තේරෙනවද? එහෙමයි. කොහොමද දන්නේ? මං කියන්නේ හොඳ වැඩි. අපි මේ වැඩමුළු නායකත්වයේ හම්බෙලා මොකද්ද නම කියන්නේ කොහොමද? මල්ලිකා නේ? මල්කාන්ති පොඩ්ඩක් හම් වෙලා අහගන්න මේක. මට වාක් වෙලා ගන්න බෑ මොකද අපිට ප්‍රශ්න 13ක් තියෙනවා ඒ නිසා මල්කාන්ති පොඩ්ඩක් වෙලා අරගන්න. එන්න කියලා දෙන්න මේ වයසම අධිකම තියෙන වෙන මොකක් ප්‍රශ්නයක් නැහැ. වයස තව ටිකක් ගියා නම් වැඩේ හරියනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම සක්මන් භාවනාවේ සිටින විට විනාඩි 15ක් පමණ සිත එක අරමුණක පිහිටාගත හැකි බව දැනෙනවා. එවිට මට ඉදිරියෙන් කහ වර්ණයෙන් දිලිසෙන බව දැනේ. ඒත් මම එය ගැන නොසිතා සක්මනේ යෙදේ. දකුණු පාදයේ යටිපතුල තදට බර සහ වේදනාවක් දැනේ. එය මගහැරී යන විට වම් පාදයේ දනහිස නවන විට අස්තියේ වේදනාවක් දැනේ. නමුත් දනහිස් අස්තියේ වේදනාව දැනෙන්නේ සක්මන් භාවනාව නිසා ඇති වූවක්ද නැත්නම් ශාරීරික බාධාවක්දයි කරුණාවෙන් පහදා දෙන්න. ස්වාමින් වහන්සේ ඉක්මන් භවයේදී නිර්වාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. පර්යංකය පරයන්ක භාවනාවේදී මට නිතරම කටට කේතේ ගලා එන නිසා එය මට නිතරම භාවනාවට බාධාවක් වී ඇති බැවින් ගරු ස්වාමින් වහන්සේ එය මගහරවා ගැනීමට උපදේශක් දෙනමෙන් කරුණාවෙන් බැගෑපැත්ව ඉල්ලා සිටිමි. අපි ඊයේ ධර්මදේශනයේ මතක් කරා වගේ සක්මනේදී මේ කකුලේ අමාරු තියෙද්දි දිගට සක්මන කරගෙන යන්න පුළුවන් නම් නැත්නම් කටට කෙල වුණාදී මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා දැනගන්න පුළුවන් නම් මේක ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ. මේ කෙලේ නතර කරන්න හෝ වේදන නතර කරන්න ගියොත් වෙන්නේ භවනා සතිය කැඩෙනවා. භවනා කැඩෙනවා. මේ දෙකම දෙරෙන්නේ හරි වැටෙන්නේ හරි සතිය තියෙන. ඉතින් සතිය නිසා වැටෙන දෙයට වෛර කරලා සතිය නිසා වැටෙන දේ අයින් කරලා ගියොත් එimhe අපිට සතිය තමයි අයින් කරන්නේ. ඒ නිසා මේ දෙකම භවනා ප්‍රතිඵල වශයෙන් අරගෙන මේ දෙක තියෙද්දී මට දිගට කරගෙන යන්න පුළුවන්ද කියන එක සලකා බලන්න. එතකොට හැකි සංඥාවක් එනවා. එතකොට යෝනිසෝමනසිකාරයක් එනවා. ඒ නිසා මේක බාධායි තමයි. නමුත් ඒකෙදී සක්මන කරගෙන යන්න පුළුවන්. කතර කෙලින එක බාධායි තමයි. නමුත් මට ඉඳගෙන දිගට කරගෙන යන්න පුළුවන්. කියලා ගිල්ලට පස්සේ ආයතනයක් මේක පටන් අර ගන්න පුළුවන්ද කියලා දල වශයෙන් කියන්නේ මේ දෙකම භාවනා කරපු නිසා ලැබිච්ච අත්දැකීම්. භවනා කරපු නිසා ලැබිච්ච ප්‍රතිලාභ භවනා ක්‍රම නිසා විච්ච ප්‍රණීතතාවයක් කියලා මේක වාසියට තියාගෙන ඉදිරියට අනේක තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සම්බන්ධව මට ඇති ගැටලුව මෙයයි. සක්මන් භාවනාවේ පියවර 20ක් 30ක් ගිය පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා යන්න සිත සමග සම්බන්ධ නොවි ස්වන්ක්‍රීය සිදුවන බවක් දැනේ. එවිට මට සිත විසිරී ඇතැයි සිතේ. නැවත නැවත පියවර තැවීම කෙරෙහි සිත යොමු කරමි. එහෙත් සිත තැම්පත් නැතැයි මට සිතේ. සිත තැම්පත් කර ගැනීමට උපදේශයක් දෙනසේක්වා. සාදු සාදු සාදු ඔබ වහන්සේට සිත තැම්පත් කිරීම අපි අතිරේක ලාභයකට ගමු. මේ විදිහට ස්වයංක්‍රීය වෙනකොටත් මම ඇවිදිමින් ඉන්නවා කියලා දන්නවනේ. ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් භාවනා දියුණුවා. ඒක නිසා මේ ස්වයංක්‍රීය භාවනා වුණත් ආයාස කර භාවනා වුණත් මෙනෙහි කරමින් කරන භාවනා වුණත් මෙනෙහි නොකර කෙරුවත් ඒ වැඩේ දිගට කරගෙන යන්න පුළුවන් අවිධින බව දන්නවනම් මේක හීනයක් නෙවෙයි හිතලුවක් නෙවෙයි ඇත්තටම මම ඇවිදිනවා හැබැයි දැන් ඒක නිබේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔය ඉස්සරහට ඉස්සරහට යනකොට ඔක්කොම නිබේ සිද්ධ වෙන එක තමයි වෙන්නේ. ඒකට බය වෙන එක තමයි සාමාන්‍ය පුත්තජනයේ හැටි. ඒ පුත්තජනයා මේක පාලනය කරන්න ඕනේ. මම ආණ්ඩු මට්ටු කරනවා. මේක මගේ මගේ අධිකාරිය අර්ථය තියෙන කියලා හිතානින්නේ. නමුත් ඒක නැහැ. ඒක ඇඟට පුරුදු කරලා පස්සේ ඇඟ කරගෙන යන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තටම භාවනා ගන්න කෙනෙකුට නම් ලොකු සතුටක් කාරණා. ලොකු වාසියක්. අතර කමඨාන සුද්ධ වෙලා නැත්තම් සුතුමේ ඥානෙ නැත්තම් එහාට තනේ හිත විසිරී ගියා සතිය කැඩුනා ආදී වශයෙන් එතකොට වෙන්නේ අර භාවනා ඉදිරි ගමන බාධා. ඒ නිසා මෙවුවා භාවනා කරනකොට Tamanට ලැබෙන අතිරේක ප්‍රතිලාභ ඒ නිසා මම දිගටම ඇවිදිමින් ඉන්නා බව මේ தත්ත්වයට දැනගන්න පුළුවන් නම් ඒක වාසියට තියාගෙන ඉදිරියට යන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සහභාගී වන ප්‍රථම නේවාසික වැඩමිළුව මීතිරිගල ආරණ්‍ය සේනාසනයේ වීම මාගේ සංසාරගත වාසනාවක් යයි ප්‍රථමයෙන් සඳහන් කරනු කැමැත්තෙමි. පර්යංක භාවනාවේ යෙදෙන විට ඊයේ දිනය තුල සිතේ නොසන්සුන් බවක් දැනිනි. එහෙත් අදවින් අදවන විට එම ස්වභාවය තරමක් අඩු වී ඇත. වාඩි වී මා දැන් මෙතන ඉන්නවා යනුවෙන් සිත ටික වේලාවකින් ආස්වාසය ප්‍රාස්වාසය දැනෙන නිසා ඒ ගැන මෙනෙහි කළෙමි. ටික වේලාවකදී ආස්වාසය සහ ප්‍රාස්වාසයේ මෙලෙස මෙනෙහි කරමි. ආස්වාසය සඳහා දීර්ඝ කාලයක්ද ප්‍රාස්වාසය සඳහා කෙටි කාලයක්ද ගතවන බව සිතෙයි. ආශ්වාසය කරන විට පපුවේ ඉහළ සීමාවට දැනෙනි. එහෙත් ආශ්වාසය හා ප්‍රාශ්වාසය සුසුම් රැල්ලේ වෙනස්කම් තවම හඳුනා ගන්නට බැරි විය. සක්මන් භාවනාවේදී සිත එක අරමුණකට ගැනීම වරහන් ඇතුලේ කයට ගැනීම පරයන්ක භාවනාවට වඩා පහසුය. සිතේ නොසන්සුන් බව සහ නිදිමත ගතිය එහිදී නොදැනේ. සක්මන් භාවනාව සඳහා වඩා සුදුසු වන්නේ ඊතා සෙමින් සක්මන් කිරීමද තරමක වේගයෙන් සක්මන් කිරීමද යන්න පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට හේතු වාසනා වේවා. සක්මන් භාවනාවේ පැහැදිලිවම කියලා තියෙනවා තමන්ගේ ඇඟට තීන්දුව කරන දෙන්න වේගය මොකද්ද කියලා. ඉක්මන් කරන්න යන්නත් එපා, හිමීට කරන්න යන්නත් එපා. ඒ වගේම අර පොඩි ළමයි සක්මන් කරනකොට හදලා තියෙන අර වීඩියෝ පැටිය බලන්න කොච්චර ලස්සනට විනාඩි සුවල්පයක් ඇතුළත ඒ ඔක්කොම විස්තර ටිකක් දෙනවා. ඒ ළමයා කොච්චර ඉක්මනට මේ පැයක බණක් කියන වගේ විස්තර තියෙනවා. වෙලාවක් අරගන්න අරගෙන ඉවරලා බලන්න මේ සක්මන් භාවනා පිළිබඳ තියෙන වීඩියෝ පැටිය. එතනින් ගියාම පරියන්කේදී මේක කියලා තියෙනවා ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දිගයි වගේ පේනවා ආශ්වාසයේ පපිය උඩ කොටසේ සිද්ධ වෙනවා වගේ පේනවා ওই ටික තමයි වෙනස්කම්. ඔබට සාදර වුණොත් තව තව දකි. එහෙම නැත්නම් ওই දැකපු එක පිංච් කරලා සලකන්න එපා. දැන් අම්මා කියන්න හදනකොට අම්මට කොහොමඩක්වත් කියාගන්න බෑ. මම කියන්න පුළුවන් එක නම් දැනගන්න ඕනේ මට ආශ්‍රව ප්‍රසාව වේනවා. එකක් දිගයි එකක් කොටයි එකක් අපේ උඩ කොටසේ තව එකක් තව තැනක මේ වැඩේ පටන් ගත්තා. මෙන්න මේ විදිහට විස්තර පේන්න පටන් ගත්තාම වැඩි වැඩියෙන් විස්තර බලන්න. ඒ වැඩි වැඩියෙන් විස්තර දැක්කට වැඩක් නැහැ. වර්තාවට දාන්න. දාන්න දාන්න Tamanne පේනවා ඉනිමගක නගිනවා වගේ තමන්ට මේ විෂය පිළිබඳව, භාවනා පිළිබඳව, සතිය පිළිබඳව හොඳ මේ වශී භාවයක්, සිද්ධි වෙන ගතියක්, ප්‍රායෝගික හැඟීමක් එන්න පටන් ගන්නවා. ඒක එන්නෙම තමන්ට වැටහෙන දේ ලියලා ඉදිරිපත් කිරීමේ sannivedanaya හරහා තමයි. වෙච්ච දේ වෙච්ච හැටි ලියලා ඉදිරිපත් කරන්න බලන අපි ළඟ ඇත්තටම තොරතුරු තියෙනවා. නමුත් ඒක ඉදිරිපත් කරන්න මේවයි අහුලන්න ඕනේ මේකයි ලියන්න ඕනේ කියලා දන්නේ නැත්නම් හරි අමාරුයි මේ යොමු කරවන්න. නමුත් මේ පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා තවත් මේ විදිහට ආශාව ප්‍රසවාසයේ අත්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග ප්‍රත්‍යංග අලගිය මුලගේ සිතර කොම් බලන්න. එකක් මට සාධික කරන්න පුළුවන්. ඒ විදිහට විස්තර පේන එකක හරි බැලුවොත් ඔබට බාහිරින් එන කරදර එහෙම නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒක නිසා අපි නමන්න අවශ්‍ය කරන අරමුණේ විස්තර බැලීම හරහා තමයි අනික් අරමුණු අපි ප්‍රතික්ෂේප කරන්නේ. ඒව නැත්තම් ප්‍රතික්ෂේප කරන්න ගිය ගමන් අපි රණ්ඩුවක වැටලෙනවා. මේකත් නැති වෙනවා ඒකත් නැති වෙනවා. ඒ නිසා මූල කර්මස්ථානයේ ඇවිදිනකොට වම දකුණේ ඉඳගෙන ඉන්නකොට ওই කියන විදිහට ආනාපානේ විස්තර සමීපව නිරීක්ෂණය කරන බලන්න බලලා වාර්තා කරන්න ওই තියෙන ප්‍රමාණය හොඳටම ඇති. ඕක හොමම සාදරලා දිනු කරන්න එකයි කරන්නේ. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ලෙස ආස්වාස ප්‍රස්වාසය ගෙන ඇත්තෙමි මම දැනට අවුරුදු දෙකකට වැඩි කාලයක් දිනපතාම භාවනාවේ යෙදුණෙමි පැයක පමණ කාලයක් පරයන්ක භාවනාව කළ හැක විනාඩි 15ක් 20ක් සතිය හොඳින් පිහිටුවාගෙන සිටියද ඉඳ හිට අතීතයේ සිදුවීම් අනාගතයේ කරන්න තියෙන දෙයක් පිළිබඳ හිත දුවයයි. එහෙත් මුල් කාලයේ මෙන් නොදැනීම දුර දිගට සිටිවිලි ගලා නොයයි. පිටපයින් විටම වාගේ දැනෙන නිසා නැවත අරමුණට ගත හැක. දැන් ආස්වාස ප්‍රස්වාස ඉක්මනින් සිදු තුනී වී එය නොදැනෙන තරමට යන්තමින් සිදුවන ආකාරයක් වැටහෙයි. වරහන් ඇතුලේ පුළුන් කෙන්දක් වදින්නාක් මෙන් මස් මස්පිඩු නලියන ගති සතුන් කූඹි වගේ සත්තු විදින දඟලන හැටි සහ හිස තද යකඩ රවුමකින් තද කරනවාක් මෙන්ද දැනේ. සමහර විට මෙවන් දෑ දෙක තුනක් එක ළඟ ළඟ දැනේ. එවිට ඔබ වහන්සේ කියා දුන් පරිදි වැඩියෙන් ප්‍රකටව දැනෙන දේ ගැන සිත යොමු කර බලා සිටිමි. එය ටික වේලාවකින් සෙමින් සෙමින් අඩු වී යයි. නැවත ආනාපානය දැනුණත් එය යලිත් මුලින්මෙන් තුනී වී යයි. ඊතා සුළු වේලාවක් සිතුවිලි නොමැති බවක් දැනේ. මෙය මට කරදරයක් නොවේ. තව දුරටත් භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් මා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ කම්හතනක් සුද්ධ කර දෙන මෙනි. සක්මන් භාවනාව සක්මන් භාවනාව කරන විට පියවර 25ක් පමණ සතිය එක දිගටම අරමුණේ පිහිටන බව හැඟේ. ආපසු හැරෙන විටද සිත පනින්නේ නැතුව බොහෝ විට සක්මන් කළ හැක. සමහර විට සතිය අරමුණෙන් ඉවතට ගියද පෙරමෙන් වැඩි කාලයක් සිතිවිලිවල දිගටම නොදැනීම ඉදිරියට ගිය ගතිය අඩුවේ. සතිමත්ව සිටිය හැකි කාලය වැඩි බවත් දැනෙන විට පරයන්කේදී මෙන්ම සක්මනේදීද සතුටු සිතක් ඇතිවේ. භාවනා ක්‍රම දෙකේම තවදුරටත් දියුණුව පිණිස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. පරයන්කේදී සක්මනේදී විශේෂයෙන්ම පිටගිය හිත ගෙනල්ලා මෙතන නැත කරන්න ඕන කියන අරමුණක් නැතුව gedara dora ඉන්න වෙලාවක බලන්න හිත තියෙන්නේ තියෙන හරියක් අතීතේ විතරමනේ. නැත්තම් අනාගතේ විතරයි. කවදාකවත් ඒක වර්තමානට ඉන්නේ එන්න ඕන වුණත් ඇවිල්ලා තියාගන්න උර තැනක් දන්නේ නැහැ. මොකද කමටහනක් කියන එක අපි අඳුනගන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ වල්මත් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම වල්මත් වෙච්ච හිතකට අරමුණක් අඳුනලා දෙන්න යනකොට අර කැලේ හිටපු කුළුමීමෙක් වගේ එයා පොඩ්ඩක් දඟලන ගතියක් තියෙනවා. නමුත් දවස් හදයක් උත්සාහ කරනකොට හිත පිට යන එක ප්‍රශ්නයක් නැහැ. පිටගියේ හිත ගෙනලා තියන්න ඕන තැන දන්නවනේ. සක්මන් කරනකොට මෙතනයි තියන්නේ. පරියන්කේදී වෙයිච මේ නිසා බුදුජානනාදී කියනවා භාවනා කරන එක නා සනාතයි සසරණයි. භාවනා නොකරන එක අනාතයි අසරණයි. කොහෙද හිත යන්නේ? අතීතේ කොච්චරලා හිටියද? අනාගතේ කොච්චර හිටියද? කොච්චර ඉක්මනට ආපහු ආවද කියලා බලන්න මොනම උපමානයක්වත් නැහැනේ. ඉතින් අපි සංසාරේ මෙතේ කලින් ඉඳලා තියෙන හැමනේ බුද්ධ ශාසනයේ කාලෝකයක් නැහැ. ඒ නිසා දැන් තියෙනවා. ඒ නිසා තාම හිත පිටියයි. ප්‍රශ්නයක් නැහැ. නමුත් හිත ගිය පිට ගෙනල්ලා අරසතන මෙන්න මෙතනයි කියලා දන්නවා දැන්. ඉතින් ඒ නිසා බලන්න කොයි වෙලා ඉඳගෙන හරි ඇවිදිනකොට හරි විතර දොරේ වැඩක් කරනකොට හරි නිදා ගන්නකොට හරි මේ පිට හිත දැක්කනම් හිත ගෙනල්ලා මෙන්න මෙතනයි තියන්න ඕනේ කියලා. අන්නේ නතර කළ යුතු තැන. ඒ අපි බල්ලෙක් ඉන්නවා බල්ලට කූඩුවක් තියෙනවා. උට කූඩු කූඩු කියවම හොයනවා. ඒ වගේ මයිනෙක් එනවා උට කූඩුවක් තියෙනවා. හරකෙක් කිනුවට ගාලා තින්නේ ඊට පස්සේ අපි දන්නවා ඒක අරසාව කියලා. දැන් භාවනා නොකරන එක නන්නත්තා තියෙන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා දන්නවා ඉඳගෙන කූඩු කරන්න. ඇවිදින ගමන් කූඩු කරන්න. කවුරු හරි යහුවොත් මේ ඉදිනදා වැඩ කරනකොට නිදා ගන්නකොට කොහොමද කූඩු කරන්නේ? තමගේ කය දිහා බලන්න කයට ගෙනත් දාගන්න. මේ කයක් අපිට හම්බෙලා තියෙන්නේ මනුස්ස ජීවිතයේ ඔන්න වගේ නන්නත්තර වෙන හිත ගෙනල්ලා නතර කරන්න. ඉතින් ඒකට කායනුපස්සනාව කියලා කියනවා. එනතන් කායගත සතිය කියලා කියනවා. එහෙම නැවුණා නම් එම හිත බැඳ ගන්න ගන්න අරමුණක් වශයෙන් ආලම්බණයක් වශයෙන් මේ කය පාවිච්චි කරේ නැත්නම් ඉතින් බුදුරජාණන්සේ ප්‍රශ්නයක් අහන තිරසනෙක් වෙයි එහෙම භාවනා නොකරන මිනිස්සේ කය ඇති වෙනස මොකක්ද කියලා. තිරසනරන් කිසිම හවුහරණක් නැහැ. අතීත කොච්චර ලයිද අනාගත කොච්චර ඉද අරයම යන කොච්චර බැලුවද අතර මෙතන ගැන බැලුවත් දන්නේ නැහැ. අඩුවානේ මේ කර්ත කයට අරමුණු දුන්න පස්සේ මෙච්චරක් පිට යනවා කියලා හරි දන්නවනේ. ලොකු ඥානයක් ඒක. ඉගෙන පශ්චාත්තාප වෙන්න එපා. gedare ඉඳදී කිසිම පොත් ලැබීමක් නැහැ. දැන් පොත් ලැබීමක් තියෙනවා. මෙච්චර වෙලා හිත පිට. මෙච්චර වෙලා ඇතුලේ. ඒක පිට කීගෙන කනගාටු වෙන්න එපා. දැන් තමයි අඩු ගානේ ඒකවත් දන්නේ. මේ දැනීම නිසා දීර්ඝ පරිශ්‍රයට පස්සේ සර්වචන්සේ සඳහන් කරනවා හිත පිට යන බව දන්නවනම් මේ දැනීමම ශික්ෂාවක් වඩපත් වෙනවා. ඒක සීල ශික්ෂාව නේ සමාධි ශික්ෂාව. එතකොට හිත එකතු වෙන ගතිය වැඩි. ඒ නිසා අපි හිතේ තියෙන නන්නත්තර ගතිය පෙන්ලා දෙනවා. පිට පයින් ගතිය. හැබැයි පිට පැනනට පස්සේ විවේක වෙනකොට කොහෙද ගිනත් යන්න ඕන කියන තැන සැක හිතගන්න එපා. ඒක සැකනම් ඉතින් අසරණයි. අනාගතයි. කොයි ඉරියව්වේ ඉරියව්වත් කොහෙද හිත ගිනත් යන්න ඕනේ. අරසතන කොතනද? අශෝකං, විරජං, ඛේමං. ශෝක නොකරන දැන කොහෙද? රජස් නැති තැන කොතනද? ക്ഷേම භූමිය කොහෙද කියලා කායිමත් අහන්න තියාගන්න එපා ලෙඩ වෙනකම්. කායිමත් අහන්න තියන්න එපා වයසට ගියන යනකම් ඉඳලා. කායිමත් අහන්න තියන්න එපා මරණ මොහොත එනකම්. කල්ැතු දැනගන්න කලබලයක් කරන මෙන්න මෙතන හිත තියන්න ඕනේ. ඉතින් අපි මේ නිසන්වනේ කරන්නේ ඔච්චරයි. වෙන මොනවත් කරන්නේ නැහැ. නන්නත්තර වෙන හිත මෙන්න මෙතෙන් ගෙනත් තියාගන්න පුරුදු වෙන්නේ. ඉතින් කාට හරි සභාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නන්නත්තර වෙන තැන මෙන්න මෙතන ගෙනත් තියන්න ඕනේ කියන ප්‍රශ්න විසඳෙලා නැත්නම් වැඩමුළුව අසාර්ථකයි. කාට හරි දෙනවා හිතනම් පිට යනවා. හැබැයි මෙන්න මෙතනයි කියන්න ඕන කියලා දන්නවනම් ඉන්හිහාට මොකක්වත් අපි නිසන්නව නැහැ වගේ කියන්නේ. ඒ දැනීම විතරමයි ඕනේ කරන්නේ. ඊට පස්සේ කොහොමද දන්නේ දැන් හරිතන්ට ආවයි කියලා? මයිලි හිත දැන් කරදර නැත්නම් කියනවා කොහොමද දන්නේ? ආනේ ටික කියලා ගන්න පුළුවන් නම් ඉතින් භාවනාව තමයි හැමදාම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය ලියලා තියෙන ක්‍රමය හොඳයි. ඔය විදිහට බලන්න හිත පිට යන එක කනගාටු වෙන්න එපා. පිට ගිය හිතපන්න මෙන්න මෙතනයි කියන්න ඕනේ කියන ඒ නික්ලිෂී තන, නිර්මල තන, ക്ഷേම භූමිය පිළිබඳව අත්තරද්දෙමයි ඉගෙන ගන්න. වෙන කරන්න කමක් නැහැ සව අත්තරද්දක් නැහැ හුරතලයක්. මේක දිගට කරන්න කරන්න කරන්න තමයි අර්ථත නාශනු දාගත්තා වගේ කීකරු වෙන ගතියක් එනවා හිත. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා කිරීමට තැම්පත් වූ සැනින් ආයාසකින් තොරව මගේ සිත එකඟ වේ. සිතුවිලි මතු නොවේ. එසේ වූ විට ආනාපානය දෙස බැලීම අනවශ්‍ය බව ඔබ වහන්සේ ඔබ වහන්සේත් කමඨහන් බණෙන් දේශනා කර ඇති බැවින් මම දැන් විදර්ශනා භාවනාව වඩමි. ඇස කන නාසය දිව සම මනස යන ආයතන සහ ගැටෙන ගැටෙන අරමුණත් විඥානයත් එකතු වී හටගන්නා පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මෙනෙහි කරමි. එසේ දිගටම කරගෙන යාම සුදුසුද යන්නට පිළිතුරක් ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. භාවනාව කරගෙන යෑමේදී තද දිස්නයක් සහිත වලාකුලක් වැනි ආලෝකයක් නිතරම දකිමි. ඒ ශනේයකින් කුඩා දූවිලි අණුමෙන් විසිරී යන ආකාරය දකමි. දකිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එචර මූල කර්මස්ථානයේ ආනාපානෙ නොපෙනෙනවා නම් රූපය අනිත්‍ය දුක අනාත්ම කියලා බලන්නේ මොන රූපෙද කියලා ප්‍රශ්නයක් තියෙනවා. වේදනාවක් නැතුව වේදනා අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා බලන්නේ මොකක් දිහා බලාගන්නද? සංඥා, සංස්කාර, විඥාන. ඉතින් අන්නේ විදිහට මේ නැති දෙයක් මත විපස්සනා කරන්න හදනවා කියන එක අහසට ඉනිමන් හදන්න හදනවා කියලා බුදුරජාණන්සේ කියනවා. ඉනිමකක් හදනවා. ඒක කොයි අහවගෙන මේ අහසට ඉනිමන් බදින්නේ කොහෙද ඒක තියෙන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවා මට මේ මේ ජනපද කල්යاني ඕනයි කියලා. ඉතින් අහන ජනපද කල්යاني කොන පාටද කොහෙද ඉන්නේ කොනක්වත් දැන මට ජනපද කල්යاني ඕන. ඉතින් බුදුහාම කියනවා මේ විකාර කතානේ අපිට රූපයක් පේනවනම් ඒ රූපේ අනිච්ච දුක්ඛ ගන්නතම් බලදැයි. ඉතින් පටන් ගන්නවා මට පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා මම ටිකට විපස්සනා කරනවා. රූපේ මේ පංචස්පාදන ස්කන්ධය අනිච්ච දුක්ඛ ගන්නතම් කියලා බලනවා කියන්නේ තන්නේ කර බලුවම නෑනේ. ඉතින් දාගත් එකක් නේ. ඉතින් ඒක හරිද වැරදිද කියලා මගෙන් අහන එක නිසා මම දන්නවා එතන අහිංසකම තියෙනවා කියලා. ඒ නිසා කරුණා කරලා පෑදිදියට බොරදිය එක් කරන්න එපා. ඒ පෑදිච්ච හිත එහෙම තියාගෙන ඉන්න. අපිට කවදාවත් බෑ. අපිට මේක නිස්සලන වෙච්ච ගමන් මොකක් කරගෙන ගෙනත් දාගන්න. දහහනේ සින් කනවා කනවා කනවා කියලා ඇගහන. පිසිදු කළ දෙන්න පුළුවන්. පිසිදු කළ දුන්නට ඒක නඩත්තු කරගන්න බෑ. මොකද නඩත්තු කරන එක හරියට නිකන් මේ කූඩල කොට්ටේ උඩ තිබ්බා වගේ. ඌට කොට්ටේ උඩ සැප නැහැ. ඌට ඕනේ අඳුරක්. ඌට ඕනේ ජෙතමනියක්. එහෙම තමයි හිත හැදිලා තියෙන නිසා යම් වෙලාවක තමයි තේරෙනවා අරමුණක් කියන්නේ කිලේශයක් නම් අරමුණ නැත්නම් කියන්නේ නික්ලේශ නම් ඒ නික්ලේශිතන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න. සබ්බ පාපස්සා කරනම් කිසිම පවක් නොකර. ඒ නිසා ඒක අරන් දුන්නට ඉන්න බැරිකමට මොකද කරන්නේ? ඒක හදලා දුන්නත් ඒක ඉන්න බෑ. මොකද හේතුව අපේ හිත ගෙනත් දාන විවිධ න්‍යාය පත්‍ර. විවිධ කොට පෙරක දෝරුකම් අපි තේරෙන්නේ මේක වංචනික ධර්මයක් කියලා. අපිට තේරෙන්නේ නැහැ ඒක ෂට බවක් කියලා. අපිට තේරෙන්නේ නැහැ ඒක මායාවී දෙයක් කියලා. ඉතින් අපි හිතන දැන් පංචස්කන්ධෙට මෙනෙහි කරන්නේ. පංචස්කන්ධ විපස්සනා කරනවානේ. කැට පිටින් පින් සිද්ධ වෙනවා කියලා තමයි හිතන්නේ. ඔළුව අත ගාලා බලන්න ඕනේ අංගට ඇවිල්ලා තියෙනවද කියලා. මේ පිසුස් කළ දෙවිගේ හේම පුළුවන් තරම් ඉන්න බලන්න මොනවාරි ආවොත් එන දේ නම් බැලුවට කමන්නේ මේ දෙයක් නැහැ කියලා ඒකේ පාදාන පංච පාදාන ස්කන්ධ මෙනෙහි කරනවා කියනකොට ඒකේ පේන තියෙන මොකද්දෝ අතරමැද හිස්තන පටලවිලා. නිසා කරුණා කරලා ඈදිදියට බොරදියේක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා පිරිසිදුනාට පස්සේ හිත එහෙම පිරිසිදුව තියෙන්න අරින්ද ඒකත් කරන දෙයක්ද වෙන දෙයක්ද අමාරුයි කියන්නේ. හැබැයි මොනවාරි කෙරුවොත් නම් කරන හැම දෙයක්ම කක්ක කියලා කියතයි. කරන හැම දෙයක්ම අකුසලයක්. කරන හැම දෙයකම බුදුහාම කියන්නේ සංස්කරණ කියලා. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා නිච්ච. නිසා සංස්කරණය කරන්න එපා. බලන්න කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. ඒකට ඕන නම් සමති කියන්න ඕන නම් විපස්සනා කියන්න. හැබැයි කියන්නේ දෙන්නේ සතිය වඩනවායි කියලා. ඒ නිසා මේක එපා කියලා තනි වචයෙන් කියන තේදි මම ගොඩක් බැන්නේ මේකෙන් තේරුම් ගනී කියලා හිතා. කරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මනේදී දෙපා වලට මාරුවෙන් මාරුවට දැනෙන බරගතිය වේදනාවක් බව හඳුනා ගතිමි. ඒ තුලින් දකුණු පාය ඉදිරියට තැබීමේදී මුළු ශරීරයටම දැනෙන බර ගතිය දුක් වේදනාවක් බවත් එම අවස්ථාවේ වම් කකුල ලිහිල් වීම නිසා වම් කකුලට සැප වේදනාවක් දැනුණ බව දැක්කෙමි. මාරුවෙන් මාරුවට සිදුවෙන මේ අභ්‍යන්තරික වේදනාව කිහිප වාරයක් අත්විඳිමි. ඒ වගේම දෙපතුල වැලි පොළව මත ගැටීම නිසා බාහිරවද විඳීමක් දැක්කෙමි. කකුල වම දකුණ වශයෙන් ඉදිරියට යෑමේදී පියවරෙන් පියවර මාරුවෙන් මාරුවට සිදුවන විඳීම් වල අනිත්‍යතාවයද ඒ සමග මෙනෙහි කළෙමි. මේ ආකාරයට සක්මණේ කෙලවරදී හිටගෙන ඉන්න ඉරියව්ව බලන විට එහිද වේදනාව බැලිමි. එයද පාද හැරවීමේදී නැති වී ගියෙන් එහිද අනිත්‍යතාව වටහා ගතිමි. පර්යංක භාවනාව. සක්මණෙන් පසුව හොඳින් වාඩි වී ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳින් නිරීක්ෂණය කළෙමි. ශරීරය හා බාහිර ගැටී ඇති ඇති තැන් බැලිමි. එහිදී දැනුණු වේදනාව සක්මනේදී මෙන් ප්‍රකට නොවිය. ඊට පසු නිදහසේ ඇති ශරීරයේ අනෙකුත් කොටස් ගැන විමසිනි. දන හිස සිට උළුඹ තෙක් ඇති නිදහස් දෙපාවල විඳීම අභ්‍යන්තරිකව හොඳින් දැකගතිමි. මේ ආකාරයෙන් නිදහසේ ඇති දෙයත්වරට විඳීමද දැකගත්ෙමි. හිරිවැටීම් බරගතියක් වරින් වර දැනේ. මෙසේ සෑහෙන වේලාවක් හිඳීමෙන් පසුව මා පළමුව සිටි ශරීරයේ ඉරියව්ව විමසමි. ඉරියව්ව නොපෙනේ. ශරීරය ගැන වැටහීමක් නැත. ශරීරය නිදැනුණාක් මෙනි. මේ මා ජීවිතයේ ලද පළමු අත්දැකීමයි. නැවතත් සංසුන්න මා සිටි දෙයක් කරා සිහිය ගෙනෙමි. එහිම ටික වේලාවක් රැඳී සිටියෙමි. මිඳීම් බලමින්. කලින් ආස්වාස ප්‍රස්වාස කරා සිහිය නොගිය බව තේරුම් ගතිමි. දැන් මට ආස්වාස ප්‍රස්වාස කරා සිහිය එළඹවා ගැනීමට පුළුවන් බව දැනගත්තත් දෙයක්වල පමණක් විඳීම බලමින් ටික වේලාවක් සිටියෙමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේ කියන්නේ කන උගක් ලට අර විදීම් ශේෂ්ත්‍රයේ තමයි ගොඩක් කලාට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඒ වගේ අර මූලික රූප ධර්ම වලින් හිත ඉක්ම වෙච්ච ගමන් එක්ක විඳීම, එක්ක දැනීම, එක්ක ක්‍රියාකාරකම් කියන වේදනා සංඥා සංස්කාර තියෙන හැටියට තමයි අපි සබාවෙ ඉන්න කට්ටිය විඳිලා තියෙන්නේ. ඒ නිසා මොකක් හරි එකක් එනවා ඉදිරියට. ඉතින් ඉදිරිපත් වෙන එකත් එක්ක ඉදිරියට යන එකයි කියන්නේ. එතකොට පේනවා ලොකු සංහසේ ලියලා තියෙනවා අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේ. කයට හිත ගන්න අපි අකමැති මොකද ගත්ත ගමන් විඳීම් විතරමයි මේකේ තියෙන්නේ. ඒක වේදනාවක්වත් මේ සැප ඉක්මවලා යන්නේ නැහැ. දුකම තමයි ඉක්මවලා තියෙන්නේ. ඒ නිසා අපි අනුගේ කයවල් ගැන බය වෙනවා. ඊයේ බලනවා, හෙට බලනවා. මොකද මේකට ගත්ත ගමන් මේක ඇතුලේ යුද්ධය තමයි තියෙන්නේ. ඒ නිසා සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ශරීරයේ හිත ගත්තොත් පෙළෙන ගතිය තියෙනවා. දැන් කුල්ලකට දාලා හාල් පොළනවා වගේ හැම වෙලාවෙම හෙල්ලුම් කරන. හැම වෙලාවෙම දෙදරනවා. සන්තාපනකට තවන ගතිය තියෙනවා. ඉතින් අපි හිතන මේ වාත අමාරුවක් කියලා. නැත්නම් පිත්ත මාරුවක් නැත්නම් දෙම්ම මාරුවක් ළඟ ඉන්න එකනත් කෙන්දේ ගන්නවා එයාගේ අවයත් කියනවා වාපිච්චෙම මාරු කියලා ඉතින් නැති එකෙක් නැහැ හැම කාණේ ජීවඩ බෙහෙත් කර කර ඉන්නවා මිසක් මේක මේ දුක්ඛ සත්‍යය කියලා මේ චාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ උගන්න බුදුහාමුදුරු උගන්න මේ දුක ඔබ බාර ගන්න නැතුව අනේ නටන්න නැතිලා ඒ කොච්චර නඩුවත් එකෙක්වත් උත්තර හොයාගන්නත් නැහැ ඒ නිසා දුක්ඛ සත්‍ය ලකුණු හතරක් පෙන්වනවා සාරිපුත්‍ර සාංශි පීල නට්ටෝ, සංతాප නට්ටෝ, විපරිණාම නට්ටෝ, සංකතට්ටෝ. මේක නිතරම පෙළපෙළි තියෙනවා. නිතරම තවනවා. දැන් කේල් දැල්ලා කරන ගින්නට දානවා වගේ කේල් දැත්තක් තවනවා වගේ. මේක හැම වෙලාවෙම ඇතිකඩ වෙනස් වෙනවා. ඒ වගේම බොහෝ කරුණු මතින් මේක සිද්ධ වෙනවා. ඉතින් අපි හිතනවා මේක ලෙඩක් කියලා. ඉතින් සංසාර කියන්නේ ලෙඩක් තමයි. ජීවිතය කියන්නේම ලෙඩක්. ඉතින් අපි හිතනවා දිව්‍ය ලෝකේ ගියාම හරියයි අගමැති වෙච්චාම නැති වෙයි සිටු කෙනෙක් වෙච්චාම නැති වෙයි කොයි එකා වුණත් කියන තියෙනවා කියලා තමයි මේක බාර ගන්න නැතුව අනේ නට නැටිල්ලක් දිහා බලනකොට මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතෙන එක එක්කත් අරින්නේ එක එක්කත් කියන්නේ මේක බාර ගන්න ඕනේ කියලා කියන්නේ මේක සනීප කරන්න පුළුවන් මේ වතුරේ තෙත ගතිය නැති කරන්න පුළුවන් කියලා ඉල්ලනවා වතුර තෙත නැති වතුර වතුර කියන්නේ තෙත ගතිය තමයි කය කියන්නේ දුකක්. රෝග නිද රෝග කැදැල්ලක් කියලා කියනවා. කුරුළු විතර දාන්න හදපුවොත් ඒ කැදැල්ලක් වගේ මේක එකතු වෙච්ච ගමන් දුක් දරනවා. ඉතින් මේක අපිට දෙනවා මහ මුස්පීන්තුවක් මහ කාල කන්නිකමක්. අනිත් පැයෙන් ආපෝ ඒ මනසට වාපා වාතමාරු නැත උඩ පිට අමාරු. දිනුන නැත්තම් සිම් අමාරු තියෙනවා. කොහෙන් හරි අමාරු තමයි. ඉතින් මේකට කොයි වෙලාවකරි සාදර වෙන නිසා ජීවත් වෙන බාට ලකුණ. මේ තමයි සතිය තියෙන බාට ලකුණ. මේ තමයි නිින්ද කියලා නැති බාට ලකුණ. මේ තමයි සීමූර්ජා වෙලා නැති බාට ලකුණ කියලා මේ මැරිලා නැහැ, නිින්ද කියලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, සතිය තියෙනවා. කොහොමද දන්නේ මේ කැක්කුම් පිපුරුම් වලින්? ඉතින් මේ කැක්කුම් පිපුරුම් වලට සාදර වුණා නම් කාටවත් චෝදනා කරන්න එකක් නැහැ. කවුරු හරි නැතුවත් කියයි ගහලල්ලා ගණන් ගන්න එපා. ඉතින් මටත් තියෙනවා. මේ කවුරුත් එතකොට ඉන්නෙත් නැහැ කහින්ද ළඟට ඇවිල්ලා. ඊට දෙලෙඩ මයිලක තියෙනවා මම කියන්නේ නැහැ. මම කිව්වොත් එම අව් ඕ ඕක ලෙඩක් තමයි කියලා අර මනුස්සයාට දිගුණට වැඩිය අමාරු වෙනවා. මොකද උරදලේ. ඉතින් මේ වෛද්‍ය විද්‍යාවක් ලැහැස්ති වෙලා මේ කට්ටිය එකතු වෙලා වැඩිම ඕක නැති කරන්න හදනවා. හරියට වතුරේ තෙත ගැටි නැති කරන්න හදනවා. මේ සර්වඥාන් අන්තරාල ලෙඩ 12ක් තිබිලා තියෙනවා. මේ අවසාන භවයේ පස්චිම භවික මේ පාරම් මේ මේ දසපාරමිතා පිළ බුදු වෙන බුද්ධහංකුරයන් වහන්සේ තමයි. මේ ගියේ නෑ ඔයක ගියේ නෑ. අපිට එහෙම වුණා නම් කියාවේ මෙහෙම වෙච්ච මට කොහොමද වාතමාරු වෙන්නේ මෙහෙම වෙච්ච මට කොහොමද පිත්තමාරු වෙන්නේ මෙහෙම වෙච්ච මට කොහොමද සෙම්මමාරු වෙන්නේ එහෙම වෙන්න දෙන්න බෑ කියලා එකක් මෙරිකල් අල්ලනකොට අනිත් පැත්ත වැඩි. ගෝල් පිට වාගෙන වගේ තමයි වැඩි. කරබනෝ කිවසාගෙන ඉන්නවා නම් මේ සතිය පිහිටන්න ඕකම ආහාරයක්. ඕකෙමයි යන්නේ. ඒ සමහර වේ වේදනාදි කියනවා, සමහර සංඥාදි කියනවා, සමහර සංස්කාරදි කියනවා. එක එකනට ගෝචර වෙන දේ වෙනස්. කෙසේ නමුත් මේක තේරුම් ගන්න මැරිලා නැති බවට මේක ලකුණ. නිින්ද කියලා නැති බවට මේක ලකුණ අවදිභාවය. ක්ලාන්ත වෙලා නැති බවට මේක ලකුණ. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක බල බල ඉඳ සාදරව මේ තමයි භවය කියලා කියන්නේ. මේක දැන් මේ තේරුම් ගත්ත දවසේ තේරෙවි මේ කොටම තියෙන එක මේක manussකම මේ. මේන් එහාට කරන්න දෙයක් නැහැ නිසා මෙවුවා නැති කරන්න නෙමෙයි හදන්න දෙන්නේ. මේක නිටතරම ස්පාන ස්මානේ පේනසෙක් මානේ තියන්නේ. හැම වෙලාවෙම වේදනා සංඥා සංස්කාර පේනසෙක් මානේ එකක් වැඩි කරන්න යන්නත් එපා. නැති කරන්න යන්නත් එපා. අපි කිව්වට යන්නේ ඔය වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට. කර්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම, උතු නියාමයට ඕක බුදුහාමරට වෙනස් කරන්න බෑ. ඔක බාරගෙන අපි වතුට්ටියක් ගාගෙන විසපම් බපුව කියලා භාවනා කරන්න යන එකයි තියෙන්නේ. මම නම් කරන්නේ එහෙමයි ඉතින් අපි ඊගා ප්‍රශ්නෙට අහලා බලමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ශරීරයේ ඇතුණු තද රළු ගතිය දෙස සතියෙන් බැලීමේදී පුදුමාකාර සැහැල්ලුවක් දැනිනි. ඊට පසු මොනෑම් දෙයක් දෙයක් ගැටෙන ගැනවත් නොසිතා දැස් වසා බලා සිටීමේදී ශරීරයේ ඉනෙන් උඩ කොටස සැහැල්ලු පැද්දෙන ස්වභාවයක් ගත්තේය. කාලය කොපමණ වේලාවක්දැයි නොදනී. සිතට කිසිම අමාරුවක් ආවේ නැත. සමා වෙන ස්වාමීන් වහන්සේ සිතට කිසිම අරමුණක් ආවේ නැත. ඉදිරියට කළ යුතු දේ පහදා දෙනමෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටිමි. කොහෙන් හරි අරමුණක් ගන්න ඕනේ සුපර් මාකට් එකට ගිහලා හරි අරමුණක් ගන්න ඕනේ දැන් නිකන් නම් එන්න එපා. ඉතරයි මට කියන්නේ. නිකන් හිටියොත් කුඩල පොට්ට උඩ තිබ්බා වගේ. කොහෙන් හරි අල්ලපු ගෙදරින් හරි කමන්නේ නැහැ කුණු කන්දලයක් අහගෙන හිතෙද්ද දුක් කරදර ගන්න තමයි හොයන දේ. සෝරි මම ඩිස්ටර්බ් කරා. දෙක සක්මන් භාවනාවේදී වම දකුණ යනුවෙන් මෙනෙහි නොකර සතියෙන් ඒ දෙස බැලීමේදී යටිපතුලට තද තද රළු ගොරෝසු බවක් දැනෙන අතර සතිමත්ව සිටීමට පුළුවන්. পায় ඔසවා තබන බව සතියෙන් දකිමි. ඉදිරියට කළ යුතු දේ පහදා දෙන මැනවි. ඔබ වහන්සේටද වහන්සේට අපට ධර්මාවබෝධය ලබා දෙන පිනෙන් නිර්වාණය සාක්ෂාත් වේවා. මේකදී අර මූල ධර්ම වශයෙන් මතක් කරන්න පුළුවන්. සර්වචනාංශයේ දේශනා කරන අය අංගුත්තර නිකායේ තනිමිත්ත වර්ගයේ හැම හිතට ඇති වෙන හැම කෙලෙසයක්ම අරමුණක් ඇතුවයි ඇති වෙන්නේ. වේදනාවක් ඇතුවයි අරමුණ. කෙලෙසේ අරමුණු වෙන්නේ සංඥාවක් සංස්කාරයක් ඇතුව. ඒ නිසා කෙලෙසයක් තියෙන හිත අරමුණු සහිතයි. ඒ නිසා ආපු අරමුණ මත හොඳට භාවනා කරන. ඒකට ඒ අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලස් කියනවා. ඊට පස්සේ අපි ඊගාට මොකද කරන්න ඕනේ කියලා කියන්නේ තවත් කෙලස් ඉල්ලනවා කියන්නේ. මේ අමාරුවෙන් ගෙවා ගත්තට පස්සේ ඒක බුද්ධ විදින්න තරම්වත් අපිට ඉස්පාසාවක් නැහැ. ඒ නිසා අරමුණක් කියන්නේ කෙලෙසයක්. ආපු අරමුණ ඉල්ලන්නත් එපා අරමුණ. ස්වභාවයෙන් එන දේ දිහා දිහා බලාගෙන ඉන්න බලනකොට අනිවාර්යයෙන් මේ ලෝකේ හටගන්න හැම ලෙඩක්ම ස්වභාවයෙන් අතර වෙනවා. ශනිපේ. යම් කිංචි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම ඕක තමයි කොණ්ඩඤ්ඤ සාංශිත තේරුනේ. ඉති උන්වහන්සේ සෝවන් වුණා. හටගන්නාසුළු හැම දෙයක්ම නැති වෙනවා. පිළියම් කරන්න ගියොත් ඉක් වෙනවා. එනිසා මතුවෙච්ච දිහා බලන්න ඉන්නේ. ඒක නැති වෙනවා දකින්නකොට පෙනේවි. කෙලෙස් හට ගන්නවා වගේම කෙලෙස් ප්‍රතිකර්ම කරන්න ඕනේ. කෙලෙස් නැති වෙනවා. අපිට ඉවසන්න බැරිකම තියෙනවා. නිසා මේ අරමුණක් නැත්තන් තාව නම් මම කියන්නේ මේ ජීවිතේදීම අපිට කෙලෙස් නැත්තනක් දකින්න පුළුවන්. අපි ඒක ප්‍රශ්නයක් කරගන්න. මේක ඇත්තට උත්තරයක්. භාවනා කරලා ලැබෙන උත්තරේ ප්‍රශ්නයක් කරගන්න. ඉතින් අහන දැන් මොකද කරන්නේ? ඒ කියන්නේ ලැබිච්ච දේ බුද්ධ විඳින්න කැමති නැහැ. සමාදම් වෙන්න කැමති නැහැ. මොකද සුත්තමේ ඥානේ නැහැ. කමඨාන සුද්ධ වෙලා නැහැ. ඉතින් හිතනවා පාළු වුණා, තනි වුණා, මොනවා හරි ආයෙ මේකට ගෙනත් දාන්න. ඉතින් භාවනා කරන නිසා අපට අරමුණු අලු තත්යකට යන්න පුළුවන්. ඒ ගෙදර දොරක හිටියනම් දරුවත් මල්ලත් එක්ක හිටියනම් ඒගොල්ලෝ අපිට තොන් ගණන් දෙනවනේ අරමුණු. ඒ දින හරි තමයි අපි න්‍යායෝ කියලා කියන්නේ. අපිට තොග තොග බිස්නස් වලින් අරමුණු දෙන කට්ටිය. එසේ නන්නාඳුන දැනට යන්නේ කියනවා ගස් කල්ලතට යන්නේ කියනවා දුක්ඛ මූලගත වෙන්නේ කියනවා අරඤ්‍යගත වෙන්නේ කියනවා ශූන්‍යාකාරගත වෙන්නේ කියනවා ඒකට නැති වුණාට පස්සේ ටික වේලාවක් අරමුණ නැතුව ඉන්න පුළුවන් ඒක මේ මනුස්ස ජීවිතයේ ආශ්චර්ය ධර්මයක් නමුත් මනුස්සයා ඒක අගය කරන්න දන්නේ නැහැ එයා එතකොටම තාමන හරි අරමුණකට හිත දාගන්නේ මොකද අරමුණක් නැති වෙච්චාම පාළු ගතියක් තියෙනවා ඒක නිසා මේ භාවනා බුදුජානන්සේ පිරිනමන බල අවුරුදු 2600ක් ගියත් කොච්චර ශක්තිමත්ද කියලා බලන්න කොච්චර සජීවිද කියලා බලන්න කොච්චර ඉක්මනට අරමුණක් නැති හිතක් ගන්න පුළුවන්ද කියලා. මෙච්චර අරමුණත් එක්ක හිට පිට. නමුත් එහෙව් කරත් ඒක අගේ කරන්න දන්නේ නැත්නම් ඒක සමාදම් වෙන්න දන්නේ නැත්නම් ඒක මේ භාවනා ප්‍රතිඵලයක් කියලා දන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙනවා. සමහරවිට පිස්සුවද වෙනවා. සමහර සීදීන සගන්නේ නේද ඔක්කොම ඉවරයි දැන් මොනවක්වත් කරගන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා ශාසනයක් තියෙන කාලේ අපි මේ දන්නේ නැති දේවල් ටික දැනගෙන භාවනා කරගෙන යනවනම් භාවනා ප්‍රතිඵල ලබන්න ඉච්චර කල්යන්නේ නැහැ. කිසි කෙනෙක් භාවනාමේව ප්‍රතිඵල කියලා දන්නේ නැහැ. ඒ නිසා උගව දෙනේ කිව්වා චෝදනා වශයෙන් කරනවට සතිය නැති වුණා, මට සමාධිය නැති වුණා, මගේ හිත නැති වුණා අරමුණු නැති වුණා කියන එක විශාල චෝදනා පත්‍රයක්. නම ਸਰවචන්නාංශේ මතක් කරන එක භාවනා ප්‍රතිඵලයක්. ඒ නිසා අනිද්දාසිකට ලෑස්තිලා ගිහිල්ලා එමෙ හිස් වුණාට පස්සේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඊගාට කරන්න ඕනේ යමක් අහනවා ඒකයි කරන් කියන්න තියෙන්නේ. ඉතින් ඒක සූදානම් වෙලා ගියේ නැත්නම් අපි අර මේ පෑදීදියට බොරදී දාගෙන ඉලක්ක කරනවා. ඒ පෑදිතියට බොරදියේ දාගන්න දෙවන්නේ වග වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. පෑදිතියට බොරදිය දාගන්නේ තන්නේ ක්‍රම අවිද්‍යාව නිසා. තරි ක්‍රම තෘෂ්ණාව නිසා. එහෙම නැත්නම් දහහට බලදාරි දෙවියෙක්වත් පිට කෙනෙක්වත් නැහැ. එතෙන් යනකම් ගෙනියන්න බුදුචාන්දනන්සේ යම් ප්‍රමාණයක් ගොනුව දෙනවා යොමුව දෙනවා හිස් කරලා පෙන්නනවා. ඊට පස්සේ අපි ආය දාගන්න එක තන්නේ කර තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණ තෘෂ්ණාව විදිහට දෙන්නේ. ඒ නිසා ඒක දැනගෙන පිසු කරගත්තට පස්සේ ආයෙ ජරාව දාගන්න තියෙනවනම් ඒකට කියනවා සබ්බ පාපස්සා කරනවා කියලා. එතකොට කුසලයට එමිලා වාසය කරනවා. මේක තමයි බුදුජානනාගල අපට කියලා තියෙන්නේ. ඒ නිසා මේ ලැබිච්ච සම්පත්තිය මේ ලැබිච්ච පිරිසිදු භාවය රැක ගැනීම සඳහා සූදානම් මනසකින් යන්න කියලා කියතයි. පෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව හා සක්මන් භාවනාව කරන විට ඒ සම්බන්ධව අසන ලද ධර්මදේශනාවන් මතකයට නැගෙන විට ඒ භාවනාවට බාධාවක් යයි සිතේ. නැවත සිත වීර්යය වඩා භාවනාවට යොමු කරමි. එවිට දිගටම නැවතත් භාවනාව කරගෙන යන විට නැවතත් සිත වෙනතකට යොමු වේ. ගෞරවනීය ස්වාමින් වහන්ස භාවනාව දියුණු කර ගැනීමට උපදේශක් පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. බණ හරි වේවා වෙන අරමුණක් හරි ගියා. මම තාම ඉඳගෙන ඉන්නේ කියලා දන්නවනම් භාවනාව කැඩලා නැහැ කියලා හිතා ගන්න. ඇවිදිනකොට බණ මතක් වෙයි හිත පිට අරමුණ ඒත් මම ඉඳගෙන නෙමෙයි දැන් ඇවිදින්නමින් ඉන්නේ කියනවනම් ඔය අරමුණේ හිත කැඩිලා නැහැ භාවනාව කැඩිලා නැහැ. කැඩුණයි කියලා හිතුවොත් තමයි මේක දුර්වල වෙන්නේ. මේක බෙලහීන වෙන්නේ. ඒ නිසා හිතන්නේ කොහොමඩක්වත් භාවනා කැඩලා නැහැ. මම ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන බව දන්නා තා. ඇවිදිනකොට ඇවිදින බව දන්නා තා. ඒ නිසා බණ ඇහුනට කමන්නේ මතක් වුණාට කමන්නේ. ආහිරේ තියෙන සින්දුවක් යනකොට කමන්නේ. පිරිත් ඇහුනට කමන්නේ. ඇවිදින බව දන්නවද කියලා බලන්න. ඉඳගෙන ඉනකොටත් ওই මොන දේත් එනවා. කාටවත් එහෙම විශේෂයෙන් කළා අරමුණු වෙන කෙනෙක් හෝ නොවන කෙනෙක් නැහැ. ඒක තියේදි ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා බලන්න ඒ සතුට ඇති වුණා නම් ඉඳගෙන ඉන්න එක ඇතුළේ තියෙන ආනපනුණත් බලදෑයි. ඇවිදින ගමන් වම දකුණත් බලදෑයි. ඒ නිසා මූලික වශයෙන් අභියෝගයක් ආවොත් ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන්ද කියන එක බලන්න. ඉතින් මේ ලියපෙකන කැමතිද ඒකට උත්තරයක් දෙන්න මේ වෙලාවෙදී. අත උස්සන්න කැමතියි. එන්නේ ඉස්සරහට එන්න. මගේ ප්‍රශ්න වෙන්නේ එහෙම සින්දු මේ ප්‍රචාරණ වුණත් බණ වුණත් ඇවිදින වෙලාවේ ඇවිදින බව දැනගන්න හෝ ඉඳගෙන ඉන්න වෙලාවේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්කමක් තියෙනවා කියලා. තියෙනවා. එච්චරයි. ඒකට සතුටු වෙන්නේ නැත්නම් නිවනක් නැහැ. හොඳයි. ඒක සතුටු වෙන එක තමයි අපිට තියෙන කිසිම කෙලෙසයකට ඉරියව්වට හිත දාන එක වළක්වන්න බෑ. ඒ කෙලෙස් බොහොම දුර්වල දේවල්. ඉරියව්ව හිත පවත්තන එක බොහොම බලවත් ශක්තියක්. ඒක බුදු බලය කියලා හිතාගන්න ධර්ම බලය කියලා හිතාගන්න ඕනේ හිතවිල්ලක් ආවද ඕනේ බණක් ආවද මම ඇවිදිනවා ටිකට කරනවා මම ඉඳගෙන ඉන්නවා කියන එක කරන එකයි තියෙන්නේ. ඔබ වහන්සේට වන්සර්නේ සුපත් වේවා. ගරුතර ස්වාමින් වහන්ස අවසරයි. මම අවුරුදු 5ක පමණ කාලයක් සිට භාවනාව පුරුදු වෙමි. 1. සක්මන් භාවනාව වම දකුණ කියා පළමු අරට යන විට පාදයේ ස්පර්ශය පොළවේ රළුවට දැනේ. දෙක ඔසවනවා යවනවා තබනවා කියා යන විට පාද ස්පර්ශය පළමුව විලුඹට දැනි ඇඟිලි ඇඟිලි කොටසින් කෙලවර වේ. එක් අවස්ථාවකදී සම්පූර්ණ සිත යටිපතුලට යොමු කළ අවස්ථාවකදී සිතයි යටිපතුලයි එක වේකාවක් මෙන් ගමන් කෙලෙමි. ශරීරයේද නැතුවාක්සේ දැනෙනි. මෙසේ සිදුවීම භාවනාවේ ප්‍රගතියක් දැයි පහදා දෙනමෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය මේ වගේ දේවල් එනකොට සතිය අඛණ්ඩ වෙනවා නම් එහෙම නැත්නම් තිබුණ සතිය බාධා වෙන්නේ නැත්නම් ඒක හේතු කර්ම සාධකයක් වෙනවා. මේ දේ වුණාම කියලා ඕ හිත කලබල වෙනවා නම් සතිය කැඩෙනවා නම් භාවනාවට ඒක පොඩි අකරතැබ්බයක් වෙනවා. ඒ නිසා මේ වෙන කිසිම පුංචි සිද්ධියකින් බහනට ලොකු වෙනසක් ඇති කරන්නේ වෙනසක් ඇති කරන්නේ නිතර නිතර වෙන ඒකාකාරී වෙන දේවල් වලින් තමයි. නිසා මේ වගේ දේවල් ලෙද්දි බලන්න තමයි සත්‍ය කඩා ගන්න නැතුව අනේකට මම කියන්නේ දී යටින් ගින්දර ගෙනියනවා වාගේ මේ මොන දේසි වුණත් හිත කලබල කරගන්න එපා. තමන්ගේ වැඩේ දිගට කරගෙන යන්න සති ධාරාව අඛණ්ඩ භාවය නැත්නම් වර්තමානයේ හිත පවතින බව අඛණ්ඩ භාවයේ තියෙනවනම් ඔක්කොම නිකන් පුංචි දේවල් බවට පත් වෙනවා. නැත්නම් මේ පුංචි දෙයක් අල්ලගෙන ගොඩාක් කතා කරලා අනවශ්‍ය විදිහට ක්ෂණ සම්පත්තිය පන්න ගන්න. පන්න ගන්න නැතුව ඉදිරියට යන්න. නරු ස්වාමින් වහන්සේ අද දින උදෑසන මා භාවනා උපදේශ මත භාවනාව ආරම්භ කළද පර්යංක භාවනාවේදී දැඩි නිදිමත ගතියක් දැනෙන්නට විය. සිත හුස්ම රැල්ල වෙත අවධානය යොමු කළද සිත හිතට ඇදී යෑම හා නිදිමත ගතිය බොහෝ වේලා පැවතුණි. ඉන්පසු සක්මන ආරම්භ කළ අතර පෙර දිනේ මෙන් පාදයේ ඉදිරිපස ප්‍රදේශයේ වෙත අවධානය යොමු වනු දැනිනි. දැනුණ අතර අවසන එය මහපට ඇඟිල්ල පිටුපස ප්‍රදේශයේ වෙත යොමු වනු දැනිනි. නැවත මා පර්යංකයට වාඩි වූ අතර හුස්ම රැල්ල වෙත අවධානය යොමු කළද ටික වේලාවකදී හුස්ම රැල්ල කෙරෙහි අවධානය ගිලිහි ගොස් ශරීරය නොදැනී යන්නාසේ දැනෙන්නට විය. ඉදිරිපස රතු පාටට හුරු බවක් දැනෙන්න වූ අතර අරමුණකින් තොරව සිටින්නාක්සේ දැනෙන්නට විය. මේ මොහොතේ බොහෝ අවදිමත් ගතියක් විය. ශරීරයේ හිරිවැටි යන්නාක්සේ හැඟීමක්ද විය. මේ මොහොතේ හිඳ සිටින බව හොඳින්ම දැනිනි. මෙය ටික වේලාවක් පැවතුණි. වැඩි දුර උපදේශ පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේකේ පරියන්ක දෙක විස්තර තියෙනවා. තමයි තේරෙනවා නම් පස්සේ පරියන්කේ මේ කලබලයක් නැතුව නිෂ්කලංක වෙනවා. ඒක හොඳයි කියලා වැටහෙනවා නම් ඒ වැටහීමට අවශ්‍ය කරන පසුබිම් කර්ම. ඒකට මුල් වෙච්ච කර්ණ මොනවද කියලා බලලා අනුග්‍රහ කරන්න කියලා. කරනකොට කරනකොට නැවත නැවත එතෙන්ද එයි. නොඑන්නේ ඉඳී තියෙන එක ප්‍රශ්නයක් නෑ. නමුත් දැනගන්න ඕනේ මොන වාතාවරණයක් තිබුණොත්ද හිත නිෂ්කලංක වෙන්නේ. අන්නේ හිත නිෂ්කලංක වීමට අවශ්‍ය කරන වාතාවරණය එකසරයක් දැකපු මිනිස්සයාට නැවසරයක් එක් කරගන්න තියෙන හැකියාව නොදකපු කෙනාට වැඩිය වැඩි. ඒ තමයි මේ භාවනා කුසලයේ කියලා කියන්නේ. ඒ නිසා ඒ වගේ වුණාට පස්සේ අනිත් දවසේ ඒකට අවශ්‍ය කරන පසුබිම් සාධක ආසන්න කාරණා අනුග්‍රහ නැවත නැවත කිරීමන තමයි අපිට සාමාන්‍ය බුද්ධිය තියෙන්නේ. ඒ නිසා ඒ සාමාන්‍ය බුද්ධි දීලා ඒක නැවත නැවත එන්න අරින්න ඒකයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. පටන් ගැනීමේදී මා මේ මොහොතේ සිටගෙන සිටිමි. සිත කයෙහි තැම්පත් වී තිබේයයි සිතමින් සක්මන ආරම්භ කරමි. මුල් අවදියේ වම දකුණ ලෙස සිතින් විමුණුවත් ගෞරවනීය පොඩි ස්වාමීන් වහන්සේගේ උපදේශ පරිදි යටිපතුල පොළවට ස්පර්ශවන ස්ථානය පිළිබඳ අවධානය යොමු කරමි. ශරීරයේ බර වම් කකුලට සහ දකුණු කකුලට මාරු වෙමින් යන හැටි දකිමි. මුල් දිනේ සක්මන හොඳින් කර ගැනීමට නොහැකි වුවත් වරහන් ඇතුලේ පාදයේ තදබල වේදනාව නිසා ඔබ වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේ දේශනා කළ පරිදි වේදනාව ගණන් නොගෙන සෙමින් දිගටම කරගෙන ගියේය. වේදනාව අඩු වෙමින් වැඩි වෙමින් පැවතිනි. වේදනාවේ අනිත්‍ය බව වටහා ගතිමි. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව නිමිත්ත උදරයේ පිම්බීම සහ හැකිලීම පළමුව මා ඉඳගෙන සිටින බවත් සිත කයෙහි තැම්පත් වී ඇති බවත් වටහා ගතිමි. හොඳින් ආස්වාස ප්‍රස්වාස කර උදරයේ පිම්බීමේදී තද ගතිය දැනෙන තැන් පටවි යනුවෙන් සිතින් මුමුණමි. මෙසේ සිටින විට ස්වල්ප වේලාවකින් සුසුම් රැල්ල සංසිඳී යයි. මෙසේ මා පෑයකට වැඩි කාලයක් භාවනාවේ යෙදෙමි. මෙසේ සිටින විට නින්දකට වැටුනාසේ කිසිම දෙයක් නොතේරී යයි. එහෙත් එය නින්දක් නොවන බව මම දනිමි. විටක හිස්තැන් හිස්තැන් හිස්තැන් ඇහැරුණාසේ සමාධිය නැති වී නැවත සිටිවිලි එන්නට පටන් ගනී. මෙසේ මෙසේ ඇති වෙමින් නැති වෙමින් පවතී. මේ ශරීරයේ මා නොවන බවත් මාගේ නොවන බවත් මෙය අනාත්ම බවත් වටහා ගතිමි. එසේම රූපේ ඇති අනිත්‍ය බව වේදනා සංඥා සංකාරවල ඇති අනිත්‍ය බවද වටහා ගතිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කෙරගෙන යන භාවනාවේ වැරදි තිබේ නම් නිවැරදි කර දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමෙද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ මේ තාක් කරපු භාවනාවෙන් තමයි ධෛර්යයක් චිත්ත ශක්තියක් ලැබිලා තියෙනවා නම් මේකේ තියෙන අද්දකීම් අධිකම මේකම ලක්ෂ වාරයක් වෙන්න ඇති. එතකොට භාවනාවෙන් මේක මීරියුම් තත්යකට, තලතුණා තත්යකට ඇති කරන ඇති කරනවා. ඉතින් ඒකට අර මූලික චිත්ත ශක්තිය අවශ්‍යයි. අදිෂ්ඨාන ශක්තිය අවශ්‍යයි. මේ වගේ වෙනකොට ඒක අදිෂ්ඨාන ශක්තියට ආහාරයක් වෙනවා, පොහොරක් වෙනවා. ඉතින් මේ වෙලාව දැනගත්තට පස්සේ කියනවා කයලද කරගන්න එපා, හිතලද කරගන්න එපා, කතා බතා කරලා මේක අවුල් කරගන්න එපා. මේ චක්‍රමේ එහෙමම කරකැඳි දෙන්න. එතකොට ඒක අත්දැකීම තහවුරු වීමක් වෙනවා. ඒකටයි මේ මේ නේවාසික භාවනා වැඩමුළුවක තියෙන ලාභේ ඒ එකලස ගත්තට පස්සේ කඩා ගන්න නැතුව දිගට ගෙනියන්න තමයි සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්නේ. අන්තිම ප්‍රශ්නය අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නය යොමු කරන මාගේ වයස අවුරුදු 70කි. දෛනික කටයුතු වලදී අමතක වීමේ ස්වභාවයක් පවතී. ආනාපාන සති භාවනාවෙන් මේට යම් සහනයක් ලබාගත හැකිද? නැතහොත් සුදුසු භාවනා ක්‍රමයක් නම් කරන සේක්වා. ඔය අමතක වීම මතක වීම කියන එක පැත්තක තියලා තමන්ට මේ මේ දැනට මේ දීලා තියෙන උපදේශ ටික අනුව ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න පුළුවන්ද කියලා බොහොම සරල මරිජු බොහොම කරන්න පුළුවන් දෙනකේ පටන් ගන්න. ওই වයසේ ප්‍රශ්නයක් නැහැ. වයස බලපාන්නේ මේ ලෞකික ධර්ම වලටනේ. තමන් කරන දේ මොකද්ද? වෙන දේ මොකද්ද කියලා හරියට දැනගන්න මකට ප්‍රශ්න ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ වෙන්නේ ඒ නිසා මේ භාවනා කරනවා කියලා සතිය එළඹ සිටනවායි කියලා නැත්නම් සතිපට්ඨානේ වඩනවායි කියලා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද ඇවිදින වෙලාවදී මම ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිනවා කියලා දැනගන්න පුළුවන්ද කියලා වැඩි වේලාවක් හිත බොහොම සරල ඍජු උදාසීන දෙයකට දාගෙන ඉන්න එතකොට තිරියම් වෙනවා එහෙම නැතුව මේ දැන් මතක නැති වුණා එහෙමනම් කරන් තියන්නේ මැරිලා ඊගාවාත්මේ සතිපාසලට එන්න. පයිසක් කටියට මම දැන් මරණ සාතික ලියනවා ටක් ටක් ටක් ටක් ගහලා මොකද ඊගාවාත්මේ මරණ සතිපාසලට ගන්න පුළුවන්. මට අවුරුදු 5 6 වෙනකොට ගන්නවා. එහෙම කියන එක හරිය නෑ හැබැයි. මේ හරියට මැරියන් කියනවා වගේ. මොකද පුල්ලුවන් තරම් පෙන් කෙල්ල කෙල්ල හැට පිළලා හොට බිමන්න රුස මෙහෙවිලාගෙන දැන් මතක නැල්ලු. අර කරපු කුණු අරපු අමතක කෙනෙක් කොච්චර වටිනවද කියලා බලන්න. අවුරුදු 70ක් පිස්සු කෙලපුවා මතක කරන්න පුළුවන් නම් ඉන්ජෙක්ෂන් එකකින් ඒක දෙන්න වටිනවා. මොකද මතකේ කියන්නේ කුණක්. කවදාකවත් අතීත මතක් කරලා සන්තෝෂෙන්න පුළුවන් මිනිස්සු ලෝකෙ නැතිලු. අතීතානුධාවනං චිත්තං විකෝපානුපදිතං සමාධිස්ස පරිපන්තෝ. අතීතය අනුධාවනය කිරුවොත් වික්ෂෝපේ තමයි. මේ සමාජයට බාධායි කියන්නේ නැත්තම් කොච්චර හොඳද? ඒ නිසා එක්කෝ මැරෙන්න. එතන එක්කෝ දැන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. ඒකි ප්‍රශ්නක් මම අහනවා කොහොමද දෙකේ වෙනස කියලා. ඒකට මේ අම්මා වගේ හොල්මන් එනවා. ඉඳගෙන ඉන්නවා දන්නේ කොහොමද? හිටගෙන ඉන්නවා දන්නේ කොහොමද කියලා ඒ එහෙම එක්කුත් තියෙනවා ඒකේ. නමුත් අර ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා බව දකින්නක සර්වඥතා ඥානය. ආයෙ වෙන මොකක්වත්ම නැහැ. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. ඒ තමයි සර්වඥතා ඥානය කියන්නේ. ඇවිදිනකොට ඉඳගෙන ඉන්නවා කියලා හිතන මොන්න පිස්සන් කොටුවට යන්න ඕනේ. එනම් පිස්සු. ඒ නිසා හැම වෙලාවෙම බලන්න තමන්ගේ කාය පවතින යථා යථාවා කායෝ පනීතෝ හෝති තථා තතරම් පජාන. යම් යම් ආකාරද කය තියෙන ඒ ආකාරය දන්නවනේ ඒක මතක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා කොහොම සරල දෙයක්, ඍජු දෙයක්, උදාසීන දෙයක් නිතර ඇසුරු කරන්න. ඒකට අපේ හිතේ තියෙන දේවල් පැන්සලෙන් ලිව්වා ඉරේසරකින් මැකෝගේ මකන්න පුළුවන්. එහෙම නැතුව මේ මතක තුගයක් තියාගන්නවා කියලා කියන්නේ කිසිසේත්ම සෞඛ්‍ය සම්පන්න සුභවාදී දෙයක් නෙවෙයි. ඔක්කොම අමතක වෙලා යනවා නම් මකලා දාලා යනවා නම් ඒකට කියන්නේ විරංජනීය කියලා. ඒක කියන්නේ නිර්වින්දනය කිය. නිබ්බිදාව කිය. විරංජනීය කියලා ශ්‍රේෂ්ඨම ධර්ම. විපස්කුම ඥානෙට නිබ්බිදා ඥාන මොකක්වත් විඳින්නේ නැහැ. විරංජනීය කියලා කියන්නේ තියෙන ඔක්කොම හොදපාළු වෙලා ගිහිල්ලා. රංජනය කරන දෙයක් නැහැ. එතකොට වර්තමානයි. නිසා වර්තමානයේට එන්නේ ඒ මතකයේ පිළිබඳව ප්‍රශ්න බලපාන එකක් නැහැ කියලා මම හිතනවා. ඒ නිසා පුළුවන් තරම් සරල වැඩේ කරගෙන යන්න. එතකොට වයස වයස වයස ප්‍රශ්නේ අඩු වෙලා යයි කියලා මම හිතනවා. දැන් අපි යොදාගත්ත කාලය સમાප්තයි. ඒ නිසා අපි සක්මන් භාවනාවට කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. අපි තුනට නැවත රැස් වෙනවා. පරියන්ක භාවනාවක් සඳහා මේ තාක්කේ ධර්ම සාකච්ඡාවට සහ බුදුකමඨාන් සුද්ධ කිරීමට සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි. සුවපත් විත්තා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුඛී හොන්තු සුඛී හොන්තු සුඛී සුපත්තිත්තා සුපත්ති